තව එතන ප්‍රශ්න තියෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ අපේ ධම්සේවන ස්වාමීන් වහන්සේ තමයි ප්‍රශ්නේ නැගුවේ. ඇතුලේ ඊට පස්සේ අජිත් රුද්‍ර මහත්මයා අහලා තියෙනවා භවංග සිතෙහි සම්බචිත්ත සාධාරණ චෛතසික හතර හත සප්‍රයුක්ත වෙනවාද කියලා. ඔව් භවංග සිත ඒ කියන්නේ සම්බචිත්ත සාධාරණ කියවම හැම සිතකටම සාධාරණයි. එතන භවංග සිත කියන්නේ ඒ සිත් වලින් එකක්නේ. ඒ නිසා භවංග සිත ඇතුළු සෑම සිතකම අනිවාර්යෙන් පස්ස වේදනා සංඥා චේතනා එකග්ගතා ජීවිතේන්ද්‍රය මනසිකාර කියන මේ චෛතසික ධර්ම හත අනිවාර්යෙන් ක්‍රියාත්මක වෙනවා